සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවසා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු යදිච ශාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මිති ඒන චීති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ බුද්ධ කියන වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නයේ සරල තේරුම හැටියට සිහිපත් කළොත් පූජාවට සුදුසු වූ ප්‍රපංචයන් ඉක්මවා ගිය පරිදේවයන් නැති කළ බුදුවරුන්ද නොහොත් බුද්ධ ශ්‍රාවකෙයින්ද ශෝක පරිදේව නැති කළ බුදුරජාණන් වහන්සේලා සහ බුද්ධ ශ්‍රාවකයන් වෙනුවෙන් යම් කෙනෙක් පුද පූජා පවත්වන්නේ නම් එයද ඊටාම මහත්ඵලයි කියලා මෙතන සිහිපත් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ තෝදෙය කියන ගමේදී බුදුරජාණන් වහන්සේක දවසක් සවැත් නුවරින් පිටත් වෙලා බරණැසට ගමන් ආරම්භ කළා. ඔය වඩින අතරමඟ තමයි තෝදෙය ගම හම්බ වෙන්නේ. ඒ ගමේ තිබුණ පරණ දේවාලයක්. බුදුරජාණන් වහන්සේ දේවාල භූමියේ නතර වුණා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේට කතා කරලා මතක් කළා කුඹරක ඉන්න ගොවි මහත්තයෙක් පෙන්නලා ඒ ගොවි මහත්තයාට මම කතා කරනවා කියන්න කියලා. ආනන්ද හාමුදුරුවන්ගේ මතක් කිරීමෙන් ගොවි මහත්තයා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ආවා. හැබැයි ගොවි මහත්තයා බුදුරජාණන් වහන්සේට වැඳෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නතර වෙලා හිටපු තැන තිබිච්ච දේවාලයට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මෙතනට වන්දනා කරපු එකේ තේරුම මොකද්ද කියලා. සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙර අපේ පරපුරෙන් පැවතීගෙන එන චෛත්‍යයක් පිහිටලා තිබුණ තැනක් තමයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ මේ ගොවි මහත්යර සඳහන් කළා ඔබ බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබේ වන්දනාව ඊටාම ප්‍රතිඵලදායකයි. ඒක නිෂ්ඵල වූ වැඳීමක් නෙමෙයි. මේ ආදි වශයෙන් කරුණු දක්වලා පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති සහගත ප්‍රශංසා මුඛයෙන් බුදුරජාණන් වහන්සේ ඔහුට ප්‍රශංසා කළා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට නොවැඳ මේ දේවාලයට වන්දනා කරපු මේ ගොවි මහත්මයාට මොන හේතුවකට ප්‍රශංසා කළාද? වෙනතනි ඒ කරුණ පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ ගටිකාර කියන සූත්‍රයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ එතනදී පැහැදිලි කරලා දුන්නා අද මෙතන මෙහෙම දේවාලයක් පිහිටලා තිබුණට මෙතන කලින් තිබුණේ රත්තරන් චෛත්‍යයක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දෙවියෝයි මිනිස්සුයි දෙගොල්ලම එකතු වෙලා හදාපු රන්සෑය පිහිටලා තිබ්බ තැන. ඒකයි ගොවි මහත්තයා සඳහන් කළේ අපේ පරපුරේ රන්සෑයක් තිබුණ තැන මෙතන. මේ වන්දනා කළේ භාග්‍යතුන් වහන්සේටම තමයි. චෛත්‍ය වන්දනාව කියලා කියන්නේ ජීවමාන භාගිතුන් වහන්සේට කරන වන්දනාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට භාගිතුන් වහන්සේට වන්දනා කළත් භාගිතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භාගිතුන් වහන්සේ වෙනුවෙන් තියෙන ත්‍රිවිධ චෛත්‍යයක් තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික. මේ ත්‍රිවිධ චෛත්‍යයෙන් කොතන වන්දනා කළත් ජීවමාන භාග්‍යතුන් වහන්සේට බැඳපු කුසලය ඒ විදිහටම අඩු නැතුව ලබන්න පුළුවන්. මේ කාරණාව පැහැදිලි කරන්න මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවෙත් පින්නතුනි බොහෝ කරුණු සඳහන් කරනවා. අන්න ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණොත් එතන පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ නැතත් මේ ත්‍රිවිධ චෛත්‍යයට වන්දනා කරන එකද මොන තරම් මහත්ඵලද කියන කාරණාව. ඒ කරුණු තහවුරු කරවලා පැහැදිලි කරලා තමයි මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට වන්දනා කළා. මහ කුසල්ම ලැබෙනවා කියලා. මේ කාරණාව තහවුරු කරන්න ජීවමාන භාග්‍යතුන් වහන්සේට බැඳහම මොනතරම් මහත්ඵල කුසල් ලැබුණද? කී දෙනෙකුත් යහපතක් කරගත්තද? මේ කරුණ තහවුරු කරන්න එක කාරණාවක් සිහිපත් කළොත් පින්නතනේ එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන දවසක වේලාවක බොහෝම දුප්පත් සැඬල් කුලේ කාන්තාවක් දැක්කා. ඒ කාන්තාවට හරි වයසයි. හැබැයි ඇය අද මරණයටපත් වෙනවා. ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇය නොදන්න නමුත් භාග්‍යතුන් වහන්සේ විතරක් දන්න විශේෂ කරුණු රැසක් තිබුණා. එයින් ප්‍රධානම කාරණාව තමයි අද මරණයටපත් වෙනවා ඇය. නමුත් ඒක ඇය දන්නේ නැහැ. මරණයටපත් වෙලා ඇය නිරයේ උපදිනවා. ඒක ඇය දන්නේ නැහැ. නමුත් මේ කරුණු දෙකම බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා තීරණය කළා නිරයට යන එක මොනතරම් භයානකද? නැවත සුගතියකට එනවා කියන එක කොයිතරම් දුර්ලභද? නමුත් මැයට මට පිහිට වෙන්න පුළුවන්ද? ඇය සුගතිගාමි කරවන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව විමසලා භාග්‍යතුන් වහන්සේ ඒ පිහිට වෙන්න පුළුවන් බව දැනගෙන බුදුරජාණන් වහන්සේ උදේ පින්ඳ පාති වඩින්න සූදානම් වෙලා භික්ෂු සංඝයා පිරිවරාගෙන මෙන්න මේ මහලු කාන්තාව ජීවත් වෙන ගම හරහා වැටිලා තියෙන මාර්ගයෙන් පින්නපාතිට පිටත් වුණා. ඒ කාන්තාවත් හැරමිටියත් අරගෙන දවසේ ආහාර ටික හොයාගන්න කොළපතකුත් අරගෙන තමන්ගේ පැල්පතෙන් එළියට වැස්සා. මගදී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. ඇය බුදුරජාණන් වහන්සේට ඉඩ දීලා පශක වාඩි පශක හිටගත්තා. බුදුරජාණන් වහන්සේත් ඇය ඉන්න සමීපයට ඇවිල්ලා නතර වුණා. මෙතන හිටිය අපේ මුගලන් මහරහතන් වහන්සේත්. උන්වහන්සේ බැලුවා භාග්‍යතුන් වහන්සේගේ හිත දිහා. මොන කරුණක් අරමුණු කරලා මෙතන අතර වුණාද කියලා. ඒ වෙලාවේ දැනගත්ත බුදුරජාණන් වහන්සේ වැඩිම මේ කාන්තාවට පිහිට වෙන්න. ඒ හින්දා ඇය ළඟට ගිහිල්ලා කතා කළා. කතා කරලා කීවා මේ ඉන්නේ කවුද කියලා දන්නවද? මේ ඉන්නේ තුන් ලෝකාධිපති තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබට අනුකම්පාව පිණිසම තමයි වැඩම කළේ. වන්දනා කරගන්න කියලා. ඇය බොහෝම ප්‍රීතියටපත් වෙලා හැරමිටිය පසක දාලා ඉතාමත් අපහසුවෙන් පාත් වෙලා ශ්‍රද්ධාව උපදවාගෙන පසඟ පිහිටවල වන්දනා කළා. වැඳලා නැගිටලා ඇය බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වඩින දිහත් ඇය බලාගෙන ඉන්නවා. ඇය එහෙම බලාගෙන ඉන්නකොට පාරේ දූගෙන ආපු එළදෙනක් ඒ කාන්තාවට ඇනලා එතනම මරලා දැම්මා. මරණයටපත් වෙච්ච ගමන්ම ඇය උපදින්නේ තවුති සාන්දිවිලෝකේ. ඒ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගත්ත චිත්ත ප්‍රීතිය හිතේ තියෙන වෙලාවක තමයි වැඩෙන්නේ. තෞතිසාවේ උප්පත්තිය ලබාපු ඒ දෙවඟන එහෙදි කල්පනා කළා මම කරගත්ත මොන පින්කම නිසාද මම දිවි ලෝකේ ඉපදුනේ. ඇයට වැටහුණේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒ පිනයි මට විපාක දුන්නේ. කවුද මේ අවස්ථාව මට හදලා දුන්නේ? මේ අවස්ථාව හදලා දුන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉදිරිපත් වෙලා කිව්වේ වන්දනා කරගන්න කියලා. එහෙනම් මේ මහෝත්තමයන් වහන්සේට මා විසින් කෘතගුණ ධර්ක සලකන්න ඕනේ. ධර්මයෙන් නම් සඳහන් කරන්නේ තමන් ජීවත් වෙන දිව්‍ය විමානයත් එක්කම මනුෂ්‍ය ලෝකයට ආවා කියලා. දිව්‍ය විමානයෙන් බැහැලා එක දවසක් ගිහිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේගේ පාද වඳිනවා. පාද වන්දනා කරන මේ දිව්‍යාංගනාවගෙන් උන්වහන්සේ අහනවා ඔබ කවුද? කොහේ ඉඳලා ආවද කියලා. ස්වාමීනි මම මීට දින කිහිපයකට කලින් ඔබ වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරවපු සනල් කාන්තාව මැරෙයින් මැරිලා නිරේට යන්න හිටපු කෙනෙක් ස්වාමීනි. ඔබ වහන්සේගේ පිහිට නිසා, වාග්යතුන් වහන්සේගේ කරුණාව නිසා මම වාග්යතුන් වහන්සේ වැඳලා නිරේට පිටුපාලා දිවි ලෝකෙට ආවා. මේ කාරණාව ඇය ප්‍රකාශ කළා. ඊට අපිට මේකෙන් තහවුරු කළා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා නිරයට යන්න හිටපු අය සුගතිගාමි වෙච්ච බව. වෙනතුනේ මේ කාරණාව යට සාකච්ඡා කරනව නම් තව කරුණු බොහොමයක් තියෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ හැමදාම මහා කරුණා සමාපත්තියට සම්බන්ධන දවසකට දෙපාරක් මේ ලෝකේ ඉන්න සියලුම දෙනා භාග්‍යතුන් වහන්සේ ආරමුණු කළාද සියලු දෙනා මේ කරුණා නිතට අහු වුණාද බොහොම කීප දෙනෙක් දවසකට එක්කෙනෙක් හමාරා තමයි දැක්කේ. නමුත් අතිශයින්ම නිහතමානී අපේ භාග්‍යතුන් වහන්සේ මේ අය හොයාගෙන කොයි තරම් දුර පයින්ම වැඩියද අනික් රජවරුත් අනික් නායකයොත් බුදුරජාණන් වහන්සේත් අතර තියෙන ලොකු වෙනස්කමක් මෙතන තියෙන්නේ අපි හිතන්නකෝ කවදාවත් රජ කෙනෙක් දුප්පත් කෙනෙක් හොයාගෙන එහෙම යයිද පයින් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලේ එකම රජුරු. දෙවියන්ට, මිනිසුන්ට, බඹුන්ට සියලු දෙනාටම ඉහලින් වැඩ හිටපු මහෞත්මයන් වහන්සේ. නමුත් Taman වහන්සේගෙන් පිහිටක් යමෙකුට ලැබුණොත් ඒ පුද්ගලයා සතර අපායෙන් නිදහස් වෙනවනම් ඔහු හොයාගෙන සතපුම් සිය ගණන් දාස් ගණන් පයින්ම වැඩපු මහා කාරුණිකයන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒ තරම් මහ පුදුම ගුණයක් තිබුණා. අනිත් එක ඒ කාන්තාවට කොච්චර පින් තියෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ වගේ මේ තුන් ලෝකේ සියලුම සත්‍යයන් අභිභවනය කරලා ඉන්නේ මහා උතුමන් වහන්සේ නම වැඩ ඉන්න තැනින් එළියට බැහැලා තමන් හොයාගෙන මගට එන්න ඇයට මොනතරම් පින් තියෙන්න ඕනද වෙනත් අකුසල කර්මයක් නිසා මේ භවයේ නිරේත පාර හැදිලා තින්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවහම පිරිනිවන් පෑවහමත් පින්නතුනි ඒ වන්දනාව එහෙම්මම බලවත්. අද භාග්‍යතුන් වහන්සේ නැහැනේ කියලා අපේ වන්දනාවේ කිසිම අර්ථ ශූන්‍ය බවක් නැහැ. අන් ඒ උදෙසානි භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිධ චෛත්‍ය පිළිබඳව අපිට කරුණු දැක්වී කෘතගුණ සැලකීම වෙනුයි. ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ විශේෂයෙන් කළ ගුණ දැක්වීමක් වශයෙන්. සාරා සංඛ්‍ය කල්පලක්ෂ්‍ය පාරමිතා පුරණ කාලේ උන්වහන්සේට වතුර උගුරකින් පවා උපස්ථාන කරපු යම් කෙනෙක් වෙනවද? ඒ කිසිම කෙනෙක් අමතක කරන්නේ නැති සිරිතක් බුදුවරු ළඟ තියෙනවා. ඒක දේශනාවෙත් සඳහන් කරනවා. යමෙක් ජීවිතේටම දීලා තියෙන එක වතුර උගුරක් නම් ජීවිතේ තියෙන තුරු ඔහු අමතක කරන්න එපා කියලා. ඒ ගුණය හොඳට මතක තියෙන්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේගේ මේ අසීමාන්තික ගුණ කදම්බේ සහ නිහතමානීත්වයේ ළඟ අපි බුදුරජාණන් වහන්සේට වඩා කොයි තරම් ඈතද පින්නතුනි අපිට ඒක තේරෙන්නේවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේට එක වතුර උගුරක් දුන්න කෙනෙක්වත් අමතක කරන්න එපා කියලා. නමුත් අද සමහර වෙලාවට උපතක් දීලා පුංචි කාලේ වැස්සන්ගෙන් මදුරුවන්ගෙන් කූඹියන්ගෙන් කඩියන්ගෙන් ආරක්ෂා කරන ඊටාම හොඳින් හදලා වඩලා පෝෂණය කරන කවල පොල උගන්නලා සමාජ පිළිගත යුතු පුද්ගලයන් බවට පත් කරලා මේ සමාජයට නිදහස් කරාම එවන් අයට මේ සේරම කරපු මව්පියොත් අමතක වෙලා යන මෙවන් කාලෙක ඒ අයට බුද්ධ ආගමට ලං වෙන්න තව කොයිතරම් කල් යයිද ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් කොච්චර කොච්චර ඈතද එතකොට? සෛත්‍ය ළඟ, බෝධිය ළඟ, පිළිම වහන්සේ ළඟ අපිට ගන්න තියෙන ජීවමාන හැඟීම මහා පරිනිර්වාණ සූත්‍රය හොඳට පැහැදිලි කළා. පිනතර ඒක මෙහෙම සඳහන් කළොත් අද අපිට ලැබෙනවා නම් පන්සලේ විහාරයේ ඇතුලේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ ළඟ ගිහිල්ලා දනා ගහන්න. අපි අවස්ථාව කොහොමද ගන්න ඕනේ? අපි කල්පනා කරන්න ඕනේ මට මේ ලැබුණේ සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වඳින්න තියෙන අවස්ථාව. මහත්ඵල කුසල් වමනා නම් එතෙන්ට යන්න ඕනේ. ඒ සවැත් නුවර සුගන්ධ කුටියට ගිහිල්ලා වඳින්න ලැබුණා නම් අන්නේ අවස්ථාව අද මේ විහාර මන්දිරය ඇතුලේ අපි ගන්න ඕනේ. මේ චෛත්‍ය මළුවේ ඒ අවස්ථාවයි ගන්න ඕනේ. මේ බෝධින් වහන්සේ ළඟ ඒ අවස්ථාවයි ගන්න ඕනේ. ආගෙදාට ජීවමාන භාග්‍යතුන් වහන්සේට වැඳපු කුසලයේ අල්ප මාත්‍ර අඩුවක් නම් අඩුවක් නම් නැහැ. අර එක තැනක පෙන්නනවා අපි අපදාන පාළියේ කතාව තියෙන්නේ. ඒක මහරහතන් වහන්සේ නමක් ගැන කියනකොට. උන්වහන්සේ පෙර භවයක බෝමලුවට ගිහිල්ලා පහන් දැල්වලා බෝධිය වඳිනවා. වන්දනා කර කර ඉන්නකොට වැහිබර කාල ගුණයක් එක්ක අකුණක් වැදිලා මැරෙනවා. බෝධින් වහන්සේ වැඳ වැඳ ඉන්නකොට අකුණක් වැදිලා මැරෙනවා. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි නැති කෙනෙක් සමහර වෙලාවට තර්කයක් ගොනු කරන්න පුළුවන් ඔය කියන භාග්‍යතුන් වහන්සේ ওই තරම් ගුණවත් නම් ওই තරම් බලවත් නම් තමන් ළඟ දන ගහගෙන වදින පුද්ගලයාට හෙන වදිනකන් උන්වහන්සේ බලාගෙන හිටියයි කියලා. පින්නතුනේ ඔහු සංසාරේ කරගත්ත කර්මය ඒක නවත්තන්න භාග්‍යතුන් වහන්සේ ලැහැත්ති උනේ නෑ. තමන් කරගත්ත අකුසලයේ තමන්ම විඳවන්න ඕනේ. කරත්තේ අදින ගුණාගේ පිටිපස්සෙන් හඬ නගනගා හඬ නගනගා රෝධ දෙක කැරකී යරි කියනවා. ඔහු යම් තාක් අදිනවද අදින තාක්කල් රෝධෙත් පස්සෙන් එනවා. ඔබයි මමයි සංසාරේ කරගත්ත කරුම මේ සසර ගමනේ කොයි තරම් කාලයක් ඉපදී ඉපදී අපි යනවද ඒ තාක්කල් මේ කර්ම විපාක දෙදී පස්සෙන් එනවා. ඒවා අහෝසි කරන්න පුළුවන්කමක් තියනවාද? කර්ම අහෝසි කරන ක්‍රමයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි කර්ම යටපත් කරන්න පුළුවන්. අද මෙතන මෙහෙම වාඩි වෙලා බණ අහනවා. අපිත් මෙතන වාඩි වෙලා ධර්ම දේශනා කරනවා. නමුත් ඔබත් මමත් නිරයට යන්න තරම් සංසාරේ රැස් කරපු පව් කඳු හැටියට අපි ළඟ හිටගෙන ඉන්නවා. අවස්ථාව ලද ඕනෙම මොහොතක අපි නිරයට අරන් යනවා. ඒ පෙර කරපු පව්. නමුත් මේ ලැබිලා තියෙන්නේ ඒ පව් සියල්ල පහු කරලා ඉස්සරහට ආපු මහ කුසල ශක්තියක් නිසායි මේ ජීවිතේ හම්බෙලා තියෙන්නේ. මෙදා කොච්චර පින් කරගත්තත් අර කර්මයක් බලවත් වුණොත් අන්තිම මොහොතේ නිරේට අරන් යන්න පුළුවන්. අන් ඒ නිසා අපි කරපු කර්ම යටපත් කරගන්න ඈත් කරන්න පුළුවන් කුසල් නිසා. නමුත් මේ කර්ම අහෝසි කරන්න බෑ. හැබැයි මේ කර්ම වලට දවසක සතර අපායට මං ගෙනියන්න බැරි තත්ත්වයට ඒ කර්ම හීන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් උනේ කාටද? ඒක කරන්න පුළුවන් උනේ සෝවාන් වහන්සේට විතරයි. සෝවාන් කියන ආර්ය මාර්ග ඵලය ලබාගත් ගමන් මේ මොන බලවත් කර්මයකටවත් මම සතර අපායට ගෙනියන්න බෑ. හැබැයි සෝවාන් වහන්සේ ආත්ම හතක් උපදිනවා කියලානේ අපේ ධර්මයේ සඳහන් කරන්නේ. ඒ ආත්ම හතේම රහත් උනේ නැතත් උන්වහන්සේ සතර පාය නම් යන්නේ හැබැයි මේ ජීවිතේ විපාක දෙන්න තියෙන කරුම විපාක දෙනවා ඒක නවත්තන්න බෑ ඕන තරම් සෝවාන් වහන්සේලා පෙර කර්ම වලට ලක් වුණා අනාගාමීන් වහන්සේලා නෙමෙයි පසේ මහරහතන් වහන්සේලා පෙර කර්ම වලට ලක් වුණා පමණක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේටත් කර්ම විපාක දුන්නු තැන් පෙන්වනවා නිරයට ගෙනියන්න බැරි වුණාට මේ ලෝකේ විපාක දෙනවා. එතකොට අර බෝධිය වඳින කෙනා විදුලි ශර වැදිලා තමයි මේ මැරෙන්නේ. අකුණක් පුපුරනවා අකුණක් වදිනවා කියන්නේ විදුලි ශරනේ වදින්නේ. ඉතින් සංසාරේ මේ පුද්ගලයා කී දෙනෙකුට විදුලි ශර වද්දලා මරන්නේ නැද්ද? එහෙම කර්මනේ විපාක දෙන්නේ. කර්මය ගැන දන්නේ නැති නිසා අපි අද ওই වගේ වැඩ කොච්චර කරනවද? හිතන්නේ නැතුව දැන් මේ කාලේ හිතලා බලන්නකෝ. සමහර වෙලාවට මදුරුව මරන්න අපි දකිනවා අර පාරයිනේ තියාගෙන විකුණන පොඩි උපකරණයක් තියෙනවා. ඒකේ තියෙන විදුලිය. මදුරුවන්ට මැස්සන්ට ලං කරනකොට ගෑවිච්ච ගමන් පුපුරනවා. සමහර වෙළඳ සැල්වල තියෙනවා විදුලි බුබුලු කීපයක්. ඒ ඇතුලේ ඉන්න මැස්සෝ වගේ සත්තු ඔක්කොම ඒ ආලෝකයට ආකර්ෂණය කරනවා. ඒගොල්ලෝ ළඟට යනකොට පුපුරනවා. ඇතුලේ පිරිසිදු බව රැකගන්න පාරිභෝගිකයෝ ගෙන්න ගන්න ඕන නිසා ආහාර පාන මස් මාංශ වගේ තියෙන නිසා තමන්ගේ මෙලව ලාභය උදෙසා එහෙම දේවල් කරනවා ඉතින් මේවා විපාක දෙනකොට අපිටත් විදුලිසල වැදිලා අකුණු වැදිලා මැරෙන්න තියෙන අවස්ථාව බොහොම ඉහළයි නමුත් අර පුද්ගලයා බොමලුවේ වන්දනා කර කර හිටියා අකුණු සැර වැදිලා මැරුණා හැබැයි එයා හරියටම අර අපි කතා කරපු අවස්ථාව අරගෙන තියෙන්නේ. බෝධින් වහන්සේගෙන් එක්ක දකින්න ඕනේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ. එහෙම නැත්තම් දකින්න ඕනේ මහා බෝසතාණන් වහන්සේගේ සහජාත වස්තුව. ලෞතර බුද්ධත්වයේ ලැබෙන මහෝත්තමයන් වහන්සේට සේවන ලබා දීම උදෙසාමයි මේ බෝධින් වහන්සේ පහළ වුණේ. ওই කාරණා දෙකෙන් එකක් නිවදිනකොට අරමුණු කරන්න ඕනේ. අකුණ වැදිලා බොමලුවේ මැරිච්ච බව ඇත්ත. නමුත් ඉපදුනේ දිව්‍ය ලෝකේ. බෝධින් වහන්සේ වැඳ වැඳ හිටපු නිසා. මෙතන කර්මයක් විපාක දුන්නා. නමුත් රැස් කරමින් හිටියේ කුසල කර්මයක්. ඒ නිසා මෙතනින් වෙරිලා ගිහිල්ලා සුගතිය ඉපදුනා. කර්මක් විපාක දෙනවා. නමුත් රැස් කරගත්ත කුසල කර්මක් වෙනම විපාක දෙනවා. එහෙනම් ওই බෝධින් වහන්සේ ළඟ රැස් කරගත්ත එක කුසල කර්මයක්. අපේ පින්නතුන්ට මතක ඇති පීඨ විමාන වස්තුව විමානවත් පාළිය සඳහන් වෙන්නේ. බොහොම දුප්පත් කාන්තාවක්. අජාසත් මහ රජුරු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය රාජානන් වහන්සේ වැඳගන්නේ. ඇය යන්නේ මල් හතරක් අතේ තියාගෙන. නමුත් මල් හතර ඇයට පූජා කරන්න වෙන්නේ නැහැ. මගදී එළදෙනක් ඇනලා ඒත් මැරෙනවා. මැරිච්ච ගමම්ම තෞතිසාවේ තමයි උපදින්නේ. බුදු පියාණන් වහන්සේ නැත්නම් තුනුරුවන් සරණ ගියපු අය මොනතරම් වාග්ය සම්පන්නද කියන කාරණාව අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන පුණ්‍යාභිසන්ද සූත්‍රයෙන් වෙනම ආයෙ පැහැදිලි කරනවා. වෙනතුනේ මේ බුදුන් සරණ ගියපු අය දිව්‍ය ලෝකෙක ඉපදුනත් අනිත් දෙවියන් අභිභවනය කරලා ඉපදිනවා කියලා කියන්නේ. හැම පැත්තෙම රූප ස්වභාවයේ ඉඳලා සැප සම්පත් වල ඉඳලා හැම කෙනෙක්ම අභිභවනය කරනවා. දැන් මේ දිව්‍යයන් මේ කාන්තාව මල් අරගෙන යනකොට මල් පූජා කරන්න බැරි වුණා ඇයට. මගදී මරණයටපත් වෙලා දිව්‍ය ලෝකේ තමයි උපදින්නේ. තවතිසාවේ. එතන පැහැදිලි කරනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට පරිවාර දිව්‍යාංගනාව කොච්චර ඉන්නවද කියලා. සක්දෙවිඳුගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය කෝටි දෙකහමාරක් කියලා තමයි සඳහන් කරන්නේ. දැන් මෑ ගිහිල්ලා උපදින්නේ ඒ අතරම තමයි. හැබැයි සඳහන් කරනවා ඒ කෝටි දෙකහමාරම මොනතරම් රූපයෙන් අගතැම්පත්ද ඒ සියලු දෙනාම අභිභවනය කරන රූපයක් අරගෙන ඉපදුනා කියලා. කෝටි දෙකහමාරක් අතර කැපී පෙනෙන නිසා ශක්ති විදු අහනවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන විදිහේ පින්කමක් කරලාද මේ ආවේ කියලා. සඳහන් කළා ස්වාමීනි ලොකු පින්කමක් කරන්න බැරි වුණා. මනුස්ස ලෝකේ තියෙනවා ඊටාම ප්‍රසිද්ධ වැලක්. කෝසාතකී නාම ලක්ති බන්ති. කිත්තිතාන බිජ්ජිතා. මේ කෝසාතකී කියන වැල ස්වාමීනි මනුෂ්‍ය ලෝකේ හරි කීර්තිමත්. හරිම ප්‍රසිද්ධයි. හැමෝම අඳුරනවා. කෝසාතකී කියලා කියන්නේ වැටකොළු වලට. ඒතං චත්තාරි පුප්පානි. මම ඒ වැලෙන් කඩාගත්ත මල් හතරක්. චූපං අබිහරින් අහං. ඒ මල් හතර අතේ තියාගෙන මම චෛත්‍ය රාජයා දිහාට ගමන් කළා. ඒ චෛත්‍යයෙන් දකින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. මේ මල් හතර දෝත දරාගෙන යන්නේ සෑය වඳින්න නෙමෙයි බුදුන් වඳින්න කියන චේතනාවමයි තියෙන්නේ. ආන් ඒ සිතුවිල්ල ඒ චේතනාව තමයි මැරෙනකොටත් ඇය ළඟ තියෙන්නේ. ඒකයි දිව්‍ය ලෝකෙ උපද්දවන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යන ඇය සියලු දෙවියන් අභිභවනය කරලා ඉපදුනේ එකයි අර දිව්‍යාංගනාව අතර. නමුත් සඳහන් කරනවා ස්වාමීනි මල් හතර පූජා කරගත්තා නම් මම මෙහි ඉපදෙන්නේ නැහැ කියලා. ඊට වඩා ඉහළ තැනක ප්‍රතිසන්දි ගන්නවා. මේ කාරණාවේදී ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලි දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා මේ වෙලාවේ නන්දන වේනට විනෝද වෙන්න යන්න ඉන්න වෙලාව. මාතලීට මතක් කරනවා සියලුම දෙවියන්ට කතා කරන්න. ඒගොල්ලන්ට කියන්නේ විනෝද වෙන්න යන එක නවත්තන්න කියලා. සියලු දෙනාම ඈස්ති වෙන්න චූලාමණිසය වඳින්න යන්නේ. මේ දිව්‍ය ලෝකේ තියෙන එක සෑයක්. මේ විශාල දිව්‍ය පිරිසත් අඳගහගෙන චූලාමණි සෑය ළඟට ගිහිල්ලා දවස් 7ක් එක දිගටම පූජා පැවැත්වුවා කියලා සඳහන් කරනවා. එහෙමනම් ඒ තරම් අවස්ථාවක් ගන්න තියෙනකොට අපි විනෝද වෙන්න යන එකේ තේරුමක් නැහැ කියලා තමයි ශක්තිවිදි වෙතන සඳහන් කළේ. එහෙනම් අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද? අද අපි වන්දනා ගමනක් ගියත් ඒක අපිට විනෝද ගමනක්. මහසෑය වඳින්න ගියා. ඒක අපිට විනෝද ගමනක්. අපි යන්නේ වන්දනාවේ. නමුත් අපි යන වාහනවල නොයෙක් දේවල් පුරවගෙන, කෑකෝ ගහගෙන, නොයෙක් ගීත කියාගෙන, ඔය නොයෙක් වාදන භාණ්ඩ වාදනය කර කර මේ බුද්ධ ශ්‍රද්ධාව ගෞරවය ඒ කාරණා ඔක්කොම පැත්තක ගිහිල්ලා මේ වෙනත් මොකදෝ දේවල් වගේ කී කියා කර කර හික්මුවොත් අපි ගිහිල්ලා වැඳලත් එනවා. නමුත් එතන මහා ඥාන සංප්‍රයුක්ත වන්දනාවක් තියෙන බවක් පේන්නේ නැහැ. අපි එතෙන්ට යනකම් මෙහෙම යනවා. අපි කියව මහසෑය ළඟට ගියා කියලා. හැබෑවටම කෝටි ලක්ෂයක් සක්වලේ මේ තරම් පූජනීය තැනක් තව නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද කෝටි ලක්ෂයක් සක්වලටම ඔය වගේ චෛත්‍යයක් නැහැ කියලානේ අපේ ධර්මයේ සඳහන් කරන්නේ. එහෙනම් ඔය සෑමලුව කියලා කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් දෙනා දිව්‍ය ලෝකයේ අවපතන. කෝටි ප්‍රකෝටි ගණන් සත්වයන් නිවනට යොමු කරපු තැන. එහෙනම් සුදු සුදුවට අහස් කුසට හිටගෙන ඉන්නේ මේ ජීවමාන භාගිතුන් වහන්සේ. අපි එතින්ද ගිහිල්ලා ඒ හැඟීම නෑ අපි ළඟ. ඒ නිසා අපි දුරකතන නාද වෙනවා දුරකතන පාවිච්චි කරනවා ඇත්තටම ජේතවන සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙනත් මේ දුරකථනයෙන් ඇමතුම් ගන්න පුළුවන්කමක් තියනවාද? එහෙම බැරි නම් මේ මළුවෙත් ඒ වැඩේ කරන්න බෑ. ආන් ඒකයි මං කිව්වේ ප්‍රඥාවන්තයා එතෙන්ට යන්නේ අර සුගන්ධ කුටියට යනවා වාගේ හැඟීමෙන්. එදාට යානිසංස ලැබෙන්නේ. එතනයි කුසල් රැස් වෙන්නේ. ඒ සිතුවිලි මාත්‍රේම අප්‍රමාණ ආනිසංසයි. නමුත් අද අපිට සාමාන්‍යයෙන් චාරිත්‍ර විතරක් බවට පත් වෙලා තියෙන නිසා අපිට ඒ වගේ ලොකු ප්‍රයෝජනයක් තියෙන බව අපිට දැනෙන්නේ නැහැ. එහෙම වන්දනා කළා කියලා අපිට මහ ලොකු යහපතක් වෙලා නැහැ. නමුත් අපේ ධර්මයේ සමහර තැන්වල සඳහන් කරනවා. සමහර කාන්තාව චෛත්‍ය වන්දනාවට යන්නේ. යන අතරතුර මැරෙනවා. නමුත් ඊළඟට අභිඥාලාභීන් රහතන් වහන්සේලා හොයලා බලන්න තියෙනවා වන්දනා ගමන අතරතුර මැරිච්ච උපාසිකාව කොහෙද ගියේ? ඒ ගිහිල්ලා තින් දිව්‍ය ලෝකේ. ඒ වන්දනා ගමන අතරතුරයි මැරෙන්නේ. ඒ මේ යන්නේ වාගිතුන හස දැක ගන්නට. අපි කියමු අපි කොළඹ ඉඳලා බස් එකක් අරගෙන අනුරාධපුරේ යනවා මහසෑය වදින්න. අපි ගාව හැංගීම එන්න ඕනේ වාගිතුන හස දකින්න යනවා කියලා. ගිහිල්ලා නතර වෙලා හෙට කිරියාහාරත් පූජා කරලා එන්නේ කියලා අපි හිතාගෙන යන්නේ. වෙනත් අපිට හැඟෙනවා නම් අපි අපේ බුදුරජාණන් වහන්සේ බලන්ද අපි කට්ටිය එකතු වෙලා මේ අවුරුද්දකට සැරයක් නෑගම් යනවා. එහෙ ගිහිල්ලා කිරිබත් වියලා පූජා කරලා පළතුරු ගෙනහිල්ලා පූජා කරලා බුදුරජාණන් වහන්සේ ළඟ සුවඳ බල් පූජා කරලා වාග්යතුන් වහන්සේ ළඟ සිල් අරගෙන බුදුගුණ කී කියා වැඳලා අපි මේ පින් අරන් එන්න යන්නේ. එහෙම යන්න හිතාගත්ත පිරිසක් නගින වාහනේ ප්‍රඥාවෙන් තොරව යන පිරිසක් නගින වාහනේ අතර ලොකු වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. අර විදිහට භාග්‍යතුන් වහන්සේ ළඟට නෑගන් යනවා වගේ ශ්‍රද්ධාවෙන් යන අය මගදී මරුණත් ඒගොල්ලන්ට අලාභයක් නම් නෙමෙයි කියන කාරණාවයි මේ කියන්නේ. එතකොට අපි සඳහන් කළා මේ ශෝක පරිදේව නැති කරපු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ළඟ යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් ඒ අය සුගතිගාමි වෙනවා කියලා. මේකට එක උදාහරණයක් සඳහන් කරනවා. එක සත්පුරුෂ දායකයෙක් තමන්ගේ පවුලේ අයට කියනවා එක ස්වාමින් වහන්සේ නමක් ගැන මහා සංඝයා වෙනුවෙන් හැමදාම දන් දෙන්න කියලා. හැමදාම දානි වේද පූජා කරන්න කියලා කියනවා තමන්ගේ ගෙදර. හැබැයි මේ කාලේ මේ පැත්තේ හරියට හොරු හිටියා කියලා සඳහන් කරනවා. ඒ හින්දා ගෙදර ඉස්සරහ දොර නිතරම වහලා තිබුණේ. හැබැයි තමන්ගේ පවුලේ අය ස්වාමියා කියපු නිසා ස්වාමින් වහන්සේ වෙනුවෙන් හැමදාම දානි හැදුවා. ස්වාමින් වහන්සේටත් ආරාධනා කරලා තියෙන නිසා ස්වාමින් වහන්සේ හැමදාම දානිටත් වදිනවා. ඒ වුණාට දොර වහලා නිසා උන්වහන්සේ ආපහු වදිනවා. කලාතුරකින් දවසක දොර ඇරලා තියෙනවා. එදාට උන්වහන්සේ දානි පිළිගන්නවා. අනිත් දවස් වලට ආපහු යනවා. හැබැයි ගෙදර හැමදාම දානි හදලා තියෙන්නේ. ස්වාමියා දවසක් ගෙදර අයගෙන් අහනවා ඕගොල්ලෝ හැමදාම දන් දෙනව නේද කියලා. ගෙදර අය සඳහන් කළානේ ස්වාමීනි කලාතුරකින් දවසක තමයි උන්වහන්සේ දානෙට වටින්නේ. මෙයා කල්පනා කළා උන්වහන්සේට මං හැමදාම වඩින්න ආරාධනා කරලායි තියෙන්නේ. ගිහිල්ලා ඇහුවා හාමුදුරුවන්ගේ. හාමුදුරුවෝ සඳහන් කළා මමත් හැමදාම වඩිනවා. හැබැයි දොර වහලා තියෙන නිසා මං ආපහු එනවා. මෙයා මහා සංවේගයකටපත් වුණා. පත් වෙලා තීරණය කළා දොර වහලා තියෙන හොරු ඉන්නේ හින්දා. හොරු ඉන්න නිසා දොර වැහුව කියන කාරණාව ස්වාමින් වහන්සේට සාධාරණ නෑ. ඒ හින්දා මුරකාරයෙක් අරගත්තා. මුරකාරයාට කීවා හැමදාම ගෙදර ඉස්සරහා දොර ඇරගෙන මුර කර කර ඉන්න ඕනේ. ස්වාමින් වහන්සේ වැඩියහම පාත්‍ර අරගෙන ඇතුලෙන් තියලා පාද දෝවණේ කරලා වඩා හිඳවන රාජකාරියත් ඔබටම බාරයි. මෙයා ඒ ටික හැමදාම කරනවා. දොරකඩ මුර කරන එකත්, හාමුදුරන්ගේ මූලික වතාවත් කරන එකත්. ගෙදර අය ඇවිල්ලා දානි පූජා කරලා දන් දුන්න අයට හාමුදුරුවෝ බණ කියනවා. මුරකාරයා දොරකඩ ඉඳගෙන බණ අහනවා. පස්සේ කාලේ ස්වාමියා මරණයටපත් වෙලා ඉහළ දිව්‍ය තලයක උපදිනවා. මේ දන් දීපු පිණි. gedara මුරකාරයක් තවුතිසාවේ උපදිනවා. මහරහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේ වගේ ගිහිල්ලා කරුණ අහපුවම සඳහන් කරනවා ස්වාමීනි අපි මේ දන් දෙන gedaraක මුරකාරකමේ ඉඳලා දානෙට වඩින ස්වාමින් වහන්සේට මම අපෝපස්ථාන කරලා ගෙදර අයට කියන බණ ටික අහගෙන ඉඳලා මම දිව්‍ය ලෝකේ ආවා කියලා. මේ කරුණ අපේ ධර්මයේ මේ විදිහට පැහැදිලි කරලා තියෙනකොට පින්නතනේ අද ඉපදිලා ඉන්න අපිට මොනතරම් වාග්ය සම්පන්න අවස්ථාවක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුලින් ලබන්න පුළුවන්කම තියෙනවාද? ඒ අවස්ථාවෙන් යම්සේ අපි ප්‍රයෝජන නොගන්නේ නම් හැබෑවටම ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයේට අපි විසින් මහා අසාධාරණයක් කළාමයි වෙන්නේ. මොකද මේ ජීවිතය ලබන්නේ බොහෝසේ පින් කරලා තියෙනවා අපි. අපි සමස්තයක් වශයෙන් කතා කරනවානේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්න බොහොම පින් කරනවා කියලා. සමස්ත මිනිස්සය වෙලා ඉපදෙන්න පින් කරනවට වඩා සම්මාදිට්ඨික කුලයක බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න වෙනම පින් කරන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන වෙනස. සමහර අය හුඟක් වෙලාවට අහනවානේ. මිත්‍යා දෘෂ්ටික සිල් නැති අය මේ තරම් පොහසත්. නමුත් හැමදාම තුනුරුවන් වඳින, දම් පැන්දෙන අපි ඒ මෙච්චර දුප්පත් කියලා. ඒ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවානේ. සීලවන්තයාට මේ ලෝකේ ලැබෙන ලාභ පහක් අතර ප්‍රධාන ලාභය තමයි සිල්වත් වෙච්ච තැන ඉඳලා ධනවත් වෙන්න පටන් ගන්නවා කියන එක. දැන් අපිට ওই කාරණාව සැකයි. ඇයි එහෙනම් අපිට එහෙම වෙන්නේ නැත්තේ කියලා. පින්නතුනි මිත්‍යා දෘෂ්ටික නමුත් ඒගොල්ලෝ ධනවත් වෙලා ඉන්නේ. ඒ මනුෂ්‍ය ජීවිතය ලබන්නේ පෙර කරපු පින් වලින් ඒගොල්ලන්ට වියදම් වෙලා තියෙන ටිකයි. නමුත් සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ ඊට වඩා හුඟක් වියදම් කරන්න ඕනේ. අපිටත් මේ වගේ ධනවත් වෙලා සැප විඳින්න තිබිච්ච කුසල් පෙර හම්බ කරපුවා අපි වියදම් කරලා තියෙනවා සම්මාදිට්ඨික පවුලක උපදින්න. හරියටම සම්මාදිට්ඨික වුණොත් අපි තිසරණ රැකගෙන පන්සල් රැකගෙන අකුසල් නොකර ජීවත් වෙනවානේ. ඒ අය මැරිලා ආය යන්නේ සුගතියට. මනුෂ්‍ය වෙලා මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනාට ඒ අයට තිසරණ පන්සල් මොකවත් නැති නිසා මෙරළ යන්නේ නිරේට. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් තිබුණත් වැඩක් නැහෙනි පින්නතුනේ මැරිලා යන්නේ නිරේතන. නමුත් අපි දුප්පත් වෙලා ඉපදිලා හරි මනාව තිසරණ පන්සිල් ඇතුව ජීවත් වෙලා සුගතියට ගිහිලා ඊට වඩා සැප විඳිනවා. ආන් ඒ නිසා කුසල් කරන අය මෙලවත් සතුට වෙනවා. මැරිලා ගිහිල්ලා ඊට වඩා සතුට වෙනවා. එහෙමනම් මේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙන මොහොත ප්‍රඥාවන්තයන්ට නම් මොන තරම් වාසනාවකට මූණ දුන්නද කියන කාරණාව සසර ඊටාම දුර්ලභව ලැබෙන අවස්ථාවක් ලබාපු එකේ භාග්‍යය ඔවුන් මේකෙන් මනාව ප්‍රයෝජන ගන්නවා බුදුන් දහම් සගුන් මනාව වැඩ ඉන්නවා ධර්ම රත්නේ ලෝකෙ කොච්චර දුර්ලභද දහම් සොඬා ආදී රජවරු එක බණපදයක් හොයන්නේ ජීවිතේ දන් දුන්න බව අපි අය දන්නවා යක්ෂයාගේ කටට පයින් අතරතුරනි කිව්වේ මට හෙන්න බනපද ටිකක් කියන්න කියලා. එතකොට බනපද දෙක තුනක් අහන්න ලැබෙනවනේ ජීවිතේ දෙනවා. නමුත් අද පොත් සාප්පුවකට ගියාම ඒ නිර්මල ධර්මයේ අල්මාරි පුරවලා තියෙනවා. අපි කොයිතරම් වාග්යවත්ද? ඒක තේරුම් අරගෙන ප්‍රයෝජන නොගන්න අපි කොයිතරම් අවාසනාවන්තද? එහෙම නොවි එයින් ප්‍රයෝජන අරගෙන ලැබිච්ච අවස්ථාවෙන් සංසාරෙම සුවපත් කරගන්න කටයුතු කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් අපිට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු ඔබ අප කෙරෙන් දෙතින් එතුම් වූ සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාවේ කුසලානිසංස බලයෙන් බුදුපසේ පුතු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවතාල උතුම් වූ නිපණින්ම සැනසෙන්නට මේ උදාාර්ථර පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක් වේවා යනුවෙන් අපි සැවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.